අවසරයි මෑණියුරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 81 වෙනි භාවනා වැඩසටහන සම්මත වර්ෂයෙන් සැප්තැම්බර් මාසේ 22 වෙනිදා 2014 ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට ඇත්තටම පිරිස මධ්‍යස්ථානයේ තියෙන නිසි පද්ධතිය නැත්නම් විවස්ථා ඒ ටික දැනගෙන කාලසටහන දැනගෙන ඉන්නේ ඒ වගේම කවුරුත් පායේ කමටහන් බණක් අහලා ඒ කියන්නේ අලුතින්ම ආපු කෙනෙකුට උනත් කොහොමද ඉඳ ගන්න අවස්ථාවක් ලැබිච්චාම භාවනා කරන්න ඉඳගෙන කොහොමද සක්මන් කරන්නේ සක්මන් භාවනාව කොහොමද එදිනදා ජීවිත සතිය පිටවන්නේ කියන එක දැනුවත් කරලා තියෙනවා. ඒ හැම කෙනාම අඩුම වශයෙන් අවම වශයෙන් උපෝසතාඨංග සීලය සමාදන් කරනවා තියෙනවා. දැන් මේ කාරණා තුන අංග සම්පූර්ණයි. ඒක මේ මධ්‍යස්ථානයේ ලැබෙන සත්කාරයක් විදිහට සලකගෙනයි අපි ඉදිරියට සාකච්ඡා කරගෙන යන්නේ. කෙසේ නමුත් මම ආරාධනා කරනවා මේ තුන සම්බන්ධයෙන් කාට හරි නොදන්න දෙයක්, සැකහැර දැනගත යුතු දෙයක් විස්තර අවශ්‍ය නම් ඒකත් මේ ධර්ම සාකච්ඡාවටම යොදා ගන්න. අපි මේ ආයතන සම්බන්ධ මේ විවස්ථා නීති පද්ධති ඇයි ක්‍රියාත්මක කරන්නේ? ඒක කරනකොට යම් අපහසුකමක් තියෙනවා නම් ඒ කරුණාකරලා ධර්ම සාකච්ඡාවට ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරන්න. ඇයි මේ ශිල්පද කොහොමද මේක රකින්නේ මොකක්ද මේකේ ප්‍රයෝජනය කියන එක මේ අදාළ කොටස අපි සාකච්ඡා කරනවා. ඒ කමටහන් දීලා තියෙනවා තේරෙන්නේ නැති යමක් විස්තර වශයෙන් දතේචමක් තියෙනවා කරුණා කළා ඒක මේ ධර්ම සාකච්ඡාට යොමු කරන්නයි කියලා මම සාදර වෙනවා. කෙසේ නමුත් පළපුරුදයත්ව ඉන්න බවට ලකුණක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරන අතර අවස්ථානුකූලව සභාවට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක සඳහා වෙන් කරපු මයික් එකක් තියෙනවා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට සංඥාවක් කරන්න අත උස්සන්න එතකොට ඒ මයික් එකට කතා කිරීමෙන් ඒවා වාර්තාගත වීමට ලොකු පහසුවක් ලැබෙනවා ඉතින් ඒක කරදරයකට බාධාවට ගණන් ගන්න එපා ඉල්ලීමක් ප්‍රශ්නෙත් උත්තරේ වගේම වාර්තාගත වීමට අවශ්‍ය නිසායි අපි මේ මෙහෙට සම්බන්ධ නොවි දේශනා පටිගත වෙච්ච වහනාගේ ඉල්ලීමක් මතයි මයික් එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ තොරතුරු ටික නැත්නම් මේ මූලික මතක් කිරීම කරාට පස්සේ අපි ලිඛිත ප්‍රශ්නෙන් සභාවාරය ආරම්භ කරන්න රජී මාත්‍යන් ඉල්ලා හිටිමු. මේ ලිඛිත ප්‍රශ්නයකින් එක සභාවට ඉදිරිපත් කරන්නයි. අවසරයි පෙරහඳුරනේ ගාත ස්වාමින් වහන්සේ අපි භාවනාව ආරම්භ කිරීමේදී අවසන් කිරීමේදී පිළිපැදිය යුතු කටු මොනවාද? අවසර ගන්නා ආකාරය පැහැදිලි කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. බන්දි ප්‍රශ්න විස්තරමයි මොකටද අවසර ඉල්ලන්නේ? ඒක තේරෙන්නේ නැහැ සමහර වෙලාවට මොකක් හරි අතට විශේෂිත කාරණාවක් හිතාගෙන ඉන්න ලියන්න ඇති නමුත් මේ වචන ඕන නම් මොකක්වත් ඒක තේරෙන්නේ නැහැ. ආරම්භ කරන සැරිසා අවසන් කරන හැටි කමටහන් කියලායි අපි කියන්නේ. ඒක අපි ලබලා දීලා තියෙනවා. මේ සඳහන් වෙන්නේ වෙන මොකද්ද මේ හිතාගෙන ලියන කාරණා නැත්නම් ඒ කාරණාව මේ ප්‍රකාශයේ නැහැ. ඒ නිසා ඒක න අපිට පිරිසිදු කරලා දෙනවා නම් මොකද්ද මේ ප්‍රශ්න කරන්න කියලා. ඒක සම්බන්ධව අපේ ප්‍රතිපදාව අපේ සම්ප්‍රදාය විස්තර කරන්න පුළුවන්. නමුත් මේකේ පිරිසුදු නැති නිසා ප්‍රශ්න සාකච්ඡා කරන්න විදියක් නැහැ. උත්තර දෙන්න විදියක් නැහැ. කවුරු හරි ඒකට උනන්දු නම් කරනවා කළා තෝසලා මොකද්ද මේ අපේක්ෂා කරන්න කියලා පොඩ්ඩක් ඉහි කරන්න. එතකොට අපිට මේ ප්‍රශ්නට ප්‍රශ්න ගෙවම් කරගෙන යන්න පුළුවන්. ගත්තර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පාය තබන විට අප සිහියට ගත යුත්තේ වම දකුණ ලෙසද නැතවත් ඔසවනවා ගෙනියනවා තබනවා ලෙසද කර්ණාවෙන් අපහට උපදෙස් දෙනු මැනවි. බුදු සරණයි. මේ ඍජු උත්තරේ තියෙන්නේ පටන් ගන්නකොට වම දකුණ වශයෙන් බලන් මෙනෙහි කරන්න මේ මෙනෙහි කරන එකටත් වඩා වැදගත් වෙන්නේ වම තිනකොට දැනෙන්නේ මොනවද කියන එකයි අත් දකින්නේ මොනවද කියන එකයි අත් විඳින්නේ මොකද්ද කියන එකයි දකුණ තිනකොට වමට වැඩි එක වෙනස් වෙන්නේ කොහොමද මොනවද අත් දකින්නේ අත් විඳින්නේ කියන එක දැනගන්න මෙනෙහි කිරීම කරන්නේ නිසා මෙනෙහි කිරීම පිළිබඳව සුවිශේෂත්වයට වඩා වැදගත් වෙනවා මෙනෙහි කරන දේ අත් දකින්න දේ මෙනෙහි කරන දේ අත්දකින්න හැටි, අත්විඳින හැටි, විඳින හැටි ප්‍රකාශ කිරීමයි තාමත් වැදගත් වෙන්නේ. පූජනීය වූ ගුරුදේව උත්තමයන් වහන්සේ අවසරයි මෙම භාවනා වැඩමුළුවේදී දසසිල් ගැනීමට අවසරද කාන්තාවන්ට හිස මුළු කර මහානදම් කිරීමට මේ කාලයේදී සාමණේර සීලය සමාදන් විය හැකිද දසසීලෙන් සාමණේර සීලය වෙනස් වෙන්නේ කෙසේද ඒ රැකිය යුතු පිළිවෙත කුමක්ද මෙහෙණින් වහන්සේලා කඩ සිවුරු ඇඳීම හා පාත්‍රය පරිහරණය කිරීම මේ කාලයේ කැපද. මෙහෙණින් වහන්සේලාට පිණ්ඩපාතයේ මේ කාලයේ කැපද. පහදා දෙනසේක්වා. වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා. මේ දවස් හතරේ ආනාපාන කරන්න පුළුවන්ද කියලා මට කියන්න ඊට පස්සේ මම කියලා දෙන ඉතුරු ටික. මේ ලෝකේ තියෙන දේශපාලන ප්‍රශ්න කර්මාකල මේ අවුල් කරන්න යන්න එපා. අපි මේ බොහොම අමාරුවෙන් ඊට පස්සේ ආලා බලලා තියෙන මේ හුස්ම ගන්න එක බලන්න පුළුවන් ද කියලා. ඒසර ජනාධිපති ගෑනු කෙනෙක් වුණොත් ලාභද පිරිමි කෙනෙක් වුණොත් ලාභද කියලා මොකද්ද අපිට ඇති වැඩේ මේ කියලා තේන් ටික කරන්න බලන්න කරන්න පුළුවන් නම් ඉස්සරහට ගිහ විවෘතයි ඉතින් දැන් මේ අපේ වැඩේට මොකක්වත් ඕනේ නැහැ අපි නිසා ප්‍රතිපදාව වශයෙන් අට සිල් දීලා තියෙනවා ඉන් එහාට යනවනම් ඒක වෙනම සාකච්ඡා කරන්න අපි යම් කිසි සීමාවක් ඇති කරගෙන තමයි මේ 40 50ක් එකම ගමන යන්නේ එක එකකට එක එක දේවල් කරන්න ගියොත් එම හොඳයි වත් ඇති ඇත්තටම නරකේ වත් ඇති. නමුත් මේ යන වැඩපිළිවෙල හැලහැප්පීමක් වෙනවා. ඒක නිසා මේ වගේ දේවල් භාවනා කරන කෙනෙක් උඩෝ ගත්තයි කියලා කියන්නේ කොහොමඩක්වත් පිරිසිදු මනකින් නෙමෙයි පටන් ගන්න තියෙන්නේ. කොයිදෝ යන ගමනක අතුරු ඵලයක් විදිහට ගන්න හදනවා භාවනාව. එහෙමනම් කරලා බෑ. අපිට මොනවාක්වත් ඕනේ නැහැ මනුස්සකම තියෙනවා නම් භාවනා කරදැයි. ඒ මනුස්සකම තියෙද්දී උඩාතු අල්ලන්න හදනවා හෝ පල්ලෙහාතු අල්ලන්න හදන එක ගැන මේ භාවනා කර්මස්ථාන දෙන නැත්තම් කමඨහං සුද්ධ කරන වෙලාවේ කාලය ගැනීම ගැන මම එච්චර උනන්දු කරවන්නේ මොකද මේ දීලා තියෙන කමඨහං වඩන්න මේ අපිට දීලා තියෙන වාතාවරණය හොඳටම ඇති කියන විශ්වාසයයි මම ඉන්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් බෑ කියලා බෑ ස්වාමීන් වහන්සේ මේ ආනපානේ කරන්න බෑ මට මේ මේ තත්ත නැහැ කියලා ඒක නම් සාකච්ඡා කරලා කමන්නේ. ඒක කරලා බලලා බැරි නම් කියන්නේ ඒක නැතුව ඊට වඩා හොඳ දේවලුත් තියෙනවා නරක දේවලුත් තියෙනවා නිසරණ අපි ප්‍රතිවදාව ප්‍රකාශ කරලා තියෙනවා අපි ඒක මේ දවස් හතරේ එකඟ වෙමු ඊටු අමතර ප්‍රශ්න අපි අනික් වෙලාවල් වල සාකච්ඡා කරමු තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාවේ නිරතව සිටින විට අතරමැදදී නොඑක් සිතුවිලි දෝලණය වුණා මේවා සක්මනේ යන ගමන්ම අතහරමින් ඔක්කොම සක්මනටම හිත යදුවා ඒ හරිද? නැත්නම් සක්මන නතර කර ඒ සිතිවිලි ඉවත් වන තෙක් ඒ පිළිබඳව මෙනෙහි කළ යුතුද? ත්‍රිවන් සරණයි. මේකෙදී ඔය ඔය විස්තරේ වෙනුවට සක්මන් කරනකොට වම තියෙනකොට මොකද්ද දැනුනේ? දකුණ තියෙන මොකද්ද දැනුනේ කියලා කිව්වනම් ඔය සේරම වැඩි උත්කෘෂ්ට ප්‍රතිඵලයක් ඇවිල්ලා තියෙනවා. දැන් බාධා ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම සක්මනේදී මම අරමුණට ගන්න උත්සාහ කරයි කියලා තියෙනවා. සාර්ථක සාර්ථක භාවය කාටවත් වටහා ගන්න බෑ. මොකද පය තියෙනකොට දැනිච්ච දේ අනුව තමයි සාර්ථකත්වය මැනෙන්නේ. මේක එක්කෙනෙකුගේ දෝෂයක් නෙමෙයි කවුරු වුණත් කමඨාන් වාර්තාවේදී අත්‍යවශ්‍ය කාරණාව මගහැරලා යන එක ඒක අපේ හිතේ තියෙන චපල ගතිය. වංචනික ගතිය. අපි සාමූහිකව උත්සාහයක් ගනිමු අන්නයකට වෙන්න දෙන්නේ නැතුව වම පොළවේ තියෙනකොට මොනවද දැනෙන්නේ? ඊට පස්සේ අපිට එන බාධා අයින් කරුවා ඊපස්සේ කියලා හිතමු. ඊට පස්සේ ආයතරයක් වම තියෙනකොට මොනවද දැනෙන්නේ? ඒ කාරණාව කියන්නේ නැතුව කෙලස් ගැන කතා කරත් පිට යන දේවල් ගැන කතා කරත් මොන පොරකෑමක් ගැන කතා කරත් නඩුවට අදාළ සාක්ෂි ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ දෙවෙනි සැරේට මම මතක් කරන්නේ ආශස් ප්‍රසවාස කරනකොට හෝ ශක්වන ගැන කතා කරන වෙලාවේදී මේ මූල කර්මස්ථානේ තමන් අත්දකින්න හැටි, අත්විඳින හැටි, දැනෙන හැටි කියන්න පුළුවන් නම් ඒක ගොඩාක් විස්තර මග අරව ගන්නත් පුළුවන්. අදාළ තොරතුරු ලැබෙනවා. ඒක නොකියන භාෂාවක් අපි ළඟ තියෙන්නේ. ඒක නොකිය වෙන ඉදිරිපත් කිරීමක් අපි ළඟ තියෙන්නේ. ඒක නොකිය වෙන sannivedanayak අපි ළඟ තියෙන. අන්න ඒකට විරුද්ධව අපි සටන් කරමු. එහෙනම් තමයි මල්ලෙන් ගහගා ගිහිලා කිසි තැනකට යන්නේ නැහැ. කරලා තියෙන වැඩේ හොඳ නරක මට කියන්න පුළුවන්. මේ සක්මන් කරනකොට දැනිච්ච ටික. පය තිනකොට මොනවද දැනුනේ කියන එක ඉදිරිපත් කරනවා නම් ඉතින් මුල් දවස් වල හරි සබකෝලයි ඒ තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කරන්න මම හිතන දවසක් දැක්කනකොට ඒ සබකෝල ගති කෝටු ගති අඩු වෙයි කියලා නමුත් ඉදිරිපත් වෙනවනම් කවුරුහරි ඒක මොන සබාව වෙනුවෙන් කරන ලොකු පරිත්‍යාගයක් ලොකු සත්කාරයක් ඒ නිසා කැමැති නම් ඉදිරිපත් කරන්න ඒ අනුව කීත හැකි වැඩේ සාර්ථක වෙලා තියෙනවද අසාර්ථක වෙලා තියෙනවද ගත්කර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරමින් සිටින ඇතම් අවස්ථාවලදී සිත විසිරී යන ගතියක් ඇත මා වෙත අනුකම්පාවෙන් එම විසිරියෑම නතර කරන්නේ කෙසේදයි දේශනා කරන මෙන් ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් වේසකට ගන්නවා. විසිරෙන්නේ නැති වෙලාවේ ආනාපාන පේන හැටි මට කියන්න. එකමයි තුන්වෙනි සැරේටත් කියන්නේ. විසිරිච්ච දේවල් ගැන, සද්ද ගැන, වේදනා ගැන හිතන කිසිම වෙලාවට මට කම්බීර වෙනවා මගේ. විසිරෙන්නේ නැති එක හුස්මක් ගන්නකොට මෙහෙම මට වැටෙන්නේ කියලා කියන්නේ. එතකොට මට කේන්දර බැලුවා වගේ කියයි. මම දැන් මම ඉච්චර මේ දක්ෂ මිනිහෙක් නිසා නෙවෙයි. ඔය මේ පැත්තට ගියා නම් මම අඳ වෙනවා, කොර වෙනවා. ඒ නිසා මගේ අඩුබඩු කඩලා මගෙන් වැඩ ගන්න යන්න බෑ. කරුණා කරලා කියන මට හිතවිලි තියෙච්ච මට ආශ්වාස එකක් වෙනවා මෙන්න මෙමය වැටුනේ. දෙකක් වෙනවා මෙමය වැටුනේ කිව්වනම් මේකේ සාරය තියෙනවා. දැන් මේක කතා කරුව එකකවත් ඒවා ඉදිරිපත් කරන්නේ නැතිකම අපේ තියෙන මොකද්දෝ හිත කෙලෙසල තියෙන ගතියක්. අපි මේකට විරුද්ධව හටන් කරමු. පුද්ගලයා විදිහට හටක් ගන්න එක නෙවෙයි. මේකෙදී කියන්නේ එහෙම හිතවිලි නැති වෙලාවක ආශ්‍රව ප්‍රසවාසයේ මුදුන්පත් වෙච්ච වෙලාවක ආශ්‍රව ප්‍රසවාසන මූණ දාපු වෙලාවක එක හුස්ම රැල්ලක විස්තරේ වෙනක් බැරිට වැසක්. තාම තියෙන්නේ මේ කෙලස් එක්කයි ගනුදෙනු කරන්නේ මායත් එක්කයි ගනුදෙනු කරන්නේ මගේ අඬබඩු කඩලා වැඩ ගන්න දන්නේ. වැඩ ගන්න බෑ. මට දෙන්න Java. මට දෙන්න අදාළ තොරතුරු. ඕගොල්ලෝ සටන් බිමේ ඉන්නේ. මම දඩන මෙහෙවන්න ඕගොල්ලෝ දඩම් බිමේ ඉඳගෙන තොරතුරු මට දෙන්න නැත්නම් මට දඩම් මෙහෙවන්න බෑ. ඒ නිසා මට ඕන කරලා තියෙන්නේ මොකද්ද? ආශ්වාස කරනකොට වැටුනේ මොකද්ද ප්‍රශ්වාස කරන වැටුනේ නැත්නම් ඒක දැනගන්න බැරි වුණාද? නැත්නම් ඒක කමටහනදී කියුනේ නැද්ද? ඒ සම්බන්ධව කතා කරමු. එහෙම නැතුව මට අර ප්‍රශ්නාව මේ ප්‍රශ්නාව කියලා කතා කරුවොත් මගේ වචනෙන් කියනකොට ගම්මැටි ඇලි කියලා මං කියනවා. සම්පප්පලාව කියලා කියන්නේ අදාළ කාරණා කියන්නේ නැතුව වටපිට කතා කරනවට බහින් ඔරෝ බාධාව කියලා තියෙන්නේ. අපි මේකට විරුද්ධව හටන් කරමු කියන එකයි මගේ ඉල්ලීම. ගරුතර ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි මා ආනාපාන සති භාවනාවෙන් භාවනා කිරීමට අද දින යොමුවෙමි. මක් නිසාදයක් අපට සතිය වැඩිම මිස අන් භාවනාවක් කරන්නට එපා කියු බැවින්. අන්තිමවල මෛත්‍රී භාවනාව සුළු මොහොතක් පළමුව කර ඉන්පසු ඊට සුළු මොහොතකින්ම සිත ඒකාග්‍රතාවයට පැමිණේ. එවිට මා ආනාපාන සතිය වැඩිවීමට පටන් ගනිමි. නමුත් අද මට විනාඩි දෙකක් වැනි පුංචි කාලයකින් මගේ ඒකාග්‍රතාව දිගින් දිගටම කැඩුණි. නොයෙකුත් විකාර චිත්ත මනසට පැමුණි. මම තත්වෙන් ඉදිරියට යාමට කමටහනක් දුන මැනවි. ත්වන් සන්නයි. මේකෙදි මට හිතෙනවා ලියලා තියෙන කාරණා වටහාගත්ත හරිනම් තමන්ට මෛත්‍රී භාවනාවෙන් හිත එකලස් වෙනවනම් විනාඩි දෙක තුනක් මෛත්‍රී භාවනාවට දාන්න. දාලා හිත එකලස් වුණාට පස්සේ හිත ආනපාන දාන්න. එතකොට පටලවෙන්නේ නැහැ. මේ පටන් ගන්නකොටම ආනපානෙන් පටන් ගත යුතුයි කියලා දැඩි මතද හරි අවස්ථාවක් කරන දිනවා කිසිම තැනක කියලා නැහැ ඉඳ ගන්න වෙලාවේ ඉඳගෙන ඉන්න බව දැනගන්න ආනපානේ මතු වුණොත් බලන්න. එහෙ නැත්නම් මතු වෙන දේ බලන්න. මේ පියවර දෙකම බැලලා ගිහලා ආනපානේ අඟෙන් අල්ල ගන්න හැදුවට හරක් අඟෙන් අල්ලලා බේරන්න බෑ. හරක අල්ලන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා ආනපානේ එනකන් තමයි පුරුදු ක්‍රමයට පුරුදු කරලා තියෙන මෛත්‍රිය නම් ඒකට විනාඩි දෙක තුනක් දුන්නාට ප්‍රශ්නයක් නැත්තේ නේ. ඔල්පහු වෙනකොට එහෙමත් නැතුව යන්න පුළුවන් මේක අතිරේක ලාභයකට ගන්න. ඒක නිසා මේ වැරදි අදහස් වැරදි ජවනිකා දෙකක් පන්නලා ගිහිල්ලා තියෙනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව ඉඳගෙන ඉන්න ඉරියව්ව වල්ලත් නැහැ. අනිත් එක මෛත්‍රී භාවනා කිරීමට විරුද්ධව වගේ හිතක් ඇති කරන තියෙනවා. ඒක ඇත්තට කමඨාන් දේශනාව සඳහන් වෙන්නේ නැහැ. නමුත් කොහොම හරි ඒකෙන් විනාඩි දෙකක් ගත කර තමයි මේ එකඟතාව එනවා නම් ඒ විනාඩි දෙක ගත කරන්න. හැබැයි ගත කරාට පස්සේ සමතුලනේ වුණාට පස්සේ ආනපාන දාන්න. එතකොට ඔය ටෙඩි වෙනස් ඒක කමඨහනක් කියලා හිතේ තියාගත්තර කමන්නේ නැහැ. ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ ආමිෂ පූජාව සතියෙන් සිදු කිරීමෙන් භාවනා සමාන ආමිෂ පෝදාවත් සතියෙන් ගත සිදු කිරීමෙන් භාවනාවක් නේද? නිර්වන් සන්නයි. පැහැදිලිවම ආමිෂ පූජා කරන වෙලාවේ නිකන් අසතියෙන් කරනට වැඩිය ලොකු භාවනාවක් තමයි සතියෙන් කරන්නේ. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව යන්න පැහැදිලිව විස්තර කරන මෙන් ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම භාවනාව වයසට යන අපට ඉතා වැදගත් භාවනාවකි. නවක යෝගාවචරයක ඒක සඳහා එක්කව අර කමඨාන උපදේශ නැවත අහන්න තයි ලිඛිතව තියෙන පොත කියවන්න විශේෂයෙන් අවශ්‍ය නම් කරලා මොනවා හරි ටිකක් කියලා කරලා කිව්වොත් මට කියලා දෙන්න පුළුවන්. අනික හරියයි මම හිතන්නේ මගේ පැත්තේ වෙන සිතුකම ඉෂ්ට වෙලා තියෙනවා. ඔබද දීලා තියෙනවා ලිඛි මේ දේතනා ස්වරූපෙන් පටියේ මත අපි ඒක ලිඛිතව ලියලා තියෙනවා. ඒක නැවත කියෝලා ඒ ටික ක්‍රියාවත් කරන්නේ ක්‍රියාවත් කරලා ගුණාගුණ කියනවා. පළවෙනි බේත් කතාව ඇවිල්ලා ගුණාගුණ කියන්නේ. එතකොට මම බේත් කතාව ලියන්න. පළවෙනි එක තාම තේරුන්නේ නැත්නම් අපි ඒක සුද්ධ කරගනිමු. ඊට පස්සේ ඒක කරලා නැත්නම් මම කියනවා මාගේ පැත්තේ නෙවෙයි තියෙන්නේ ඕගොල්ලන්ගේ පැත්තේ වැඩේ තියෙන්නේ. ඉල්ලන කෙනාගේ පැත්තේ වැඩේ තියෙන නිසා එක්කෝ දැනට හම්බෙච්ච තොරතුරට එක සැරයක් හරි සක්මන් කරා නම් දැන් මම කරේ මෙහෙමයි කියන එක මට ලොකු හයියක් සුද්ධ කරලා දෙන්න. නැවතත් අනේ ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා කියන එක නිකන් දෙනකොට දෙමළ පත්‍රේ බලනවා වගේ වැඩක්. කන්තරෝඩ තියෙන දෙමළ පත්‍රේ හැම වෙලාවෙම ගෙනලා ඉතින් නිකන් තියෙනස බල බල ඉන්නවා. අල්ලි ගවන්න ඕනේ නෑ නේද ස්වාමීන් වහන්සේ ඔය කතා කරපොද අපිට ප්‍රශ්නයක් නෑ ආයෙසරයක් කහන්න පුළුවන් නෑ නේද ස්වාමීන් වහන්සේ ආයෙසරයක් කියන්නේ කියලා. අනිත් ස්වාමීන් වහන්සේ ආයෙසරයක් කහන්න කියලා ඉතින් මං ඒවට මට දැන් ඇහෙන්නේ නෑ ඒවා. ඒකයි මං කියන්නේ අර දීපු මුල් උපදේශ පන්තියේ තේරුණාද ඇහුණාද ඇහුණා නම් ඒකේ ඉඳලා අපියන් ඒ ක්‍රියාත්මක කරපු තැන ඉඳලා යන්න. එතකොට ඒක නා දැනට වග වෙලා ඉන්නේ. වග වෙච්ච එකලත් එක මට ගමනක් තියෙනවා. ඒ ටික තාම ඇහිලා නැත්තම්, තාම ක්‍රියාත්මක කරලා නැත්තම් මම ඒක වගකීම දෙනවා. පළවෙනි වතාවට උපදේශ ආපේකනාගේ පැත්තරම දාන්න. මම ඉල්ලා හිනවා චන්ද්‍රගෙන් ඉල්ලන්න ආයෙසටක් බනපටි ආන්න. එහෙනම් මේ පොතක ලියලා තියෙන ටික ආයෙ කියවන්න. ඒක තේරෙන්නේ නැත්නම් අපි සාකච්ඡා කරමු. ආයෙසටක් මම කතා කරන එකේ එච්චරම අවශ්‍යතාවයක් නැහැ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මෛත්‍රී භාවනාව වැඩිමෙන් මෛත්‍රී ධානය උපදවාගත හැකි ලෙසට බුදුගුණ භාවනාව වැඩිමෙන් උපදවාගත හැකි ධානයක් තිබේද? තිබේනම් එය කුමක්ද? ඊට භාවනා ක්‍රම දෙක උපරිම ලෙසට වැඩිමෙන් ලැබෙනා වූ අවසාන ප්‍රතිඵලය කුමක්ද? නිර්වාණ සරණයි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය සාදීකාශ ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු ආනාපාන සති කරලා විස්තර කියන්න මම ඊටත් කියලා දෙන්න. භවනාසනෙන් දාලා කොච්චර පාරෙන් එහාට ඇදලා දාන්න ගියත් හරියන්නේ නැහැ මම 50ක් එක්ක යන ගමනක් මට තියෙන්නේ. ඒක එකන එහෙම අදින්න ගියාට මම ඒකයි කිව්වේ අපි දීව උපදේශ පන්ති ඇහුණද? ඒකට විරුද්ධද? නැත්නම් යුද්ධ ප්‍රකාශ කරන්න වෙනම තැනක් කරමු. මේක මේක ඒකේ යුද්ධ පිටියක්. ඒ දේ කරන්නේ නැතුව වෙන කොහේ ගියත් මට ඇහෙන්නේ නැහැ මම අඬ කැඩෙනවා. ඒසා කරුණා කරලා මං වෙනුවෙන් දවස් දෙකක් ওই දී උපදේශ ටික ක්‍රියාත්මක කරලා මට දෙන්න තොරතුරු. එතකොට තමයිලාට ওই වගේ ප්‍රයෝජන ගන්න ඉඩ තියෙනවා. නැත්නම් ඒව කරන්නේ නැතුව මේ වමට සිග්නල් දාලා දකුණට කපන්න ගියොත් ඇක්සිඩන්ට් වැඩි. වමන සිග්නල් දැම්මොත් ඔකට කපන්න දකුණු සිග්නල් දැම්මොත් දකුණ කපන්න. ඒ නිසා උපදේශපන්ති කරුණා කරලා ඇහුණද ක්‍රියාත්මක කළාද ඒකේ තියෙන දුර්ලකම් නැත්තම් පහසුව පහසුකම් කිරක දෙනවනම් මම හිතනවා මේ විවස්ථාමාලාව තේරුම් ගන්න අපි සෙල්ලම් කරන්න කියලා. විවස්ථාමාලාව තේරුම් ගන්න නැතුව සෙල්ලම් කරන්න හදනවා කියලා කියන්නේ බලා ඉන්න කට්ටියට ජාතික විහිළුවක් බවට පත් වෙනවා. අන්තිම මම දැන් මේ ආසනෙම රිට්‍රීට් 82ක් කරලා තියෙනවා. 81ක්. ඒ නිසා ওই ප්‍රශ්න ලක්ෂ වාරයක් ඇහිලා ඔක්කොම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා ට්‍රැක් එකට දාගන්න උපදේශ පන්ති ආයසරයක් අහන්න. ලගිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය දීර්ඝායු වේවා ගරු ස්වාමින් වහන්සේ සක්මන පටන් ගැනීමේදී මුලින් වේගයෙන් ගමන් කිරීම සුදුසුද? සක්මන කරගෙන යාමේදී පළමුවෙන් ඇවිදිනවා බව දැනගෙන ද ඉන්පසු වම දකුණ ලෙස තොසෝනා තබනවා වශයෙන් සක්මන කරගෙන යාමේදී ගමනේ වේගය ක්‍රමක්‍රමයෙන් අඩුවේ. ගමනේ වේගය අඩුවීමත් සමග සමබරතාවයේ ගිලිහියයි. වරන් ඇතුලේ බැලන්ස් නැතුව වැටෙන්න යනවා වගේ. ඒට හේතුව පහදා දෙමින් ඔබ වහන්සේගෙන් අනුකම්පාවෙන් ඇද සිටිමි. වහන්සේ පාතන බෝධිගේ නමා මා නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. නිවන් සුව ලැබේවා. නිවසේදී සක්මන් කිරීමේදී ටයිල් මත සක්මන් කිරීම නසුදුසුද? මේ එක වාක්‍යයක් ලියලා තියෙන එච්චරයි. උපදේශ ලැබීච්ච බවට පේන තියෙන සක්මන් කර කර කරගෙන යනකොට වේගය අඩු වෙනවා කියන්නේ. අනික ඔක්කොම මූලික උපදේශ ටික අහන්න නැතුව මොකද මූලික උපදේශ වල පැහැදිලිවම කියනවා ඇඟට ඇවිදින්නරලා මේ වේගය මොකද්ද කියලා ඇඟෙන් අහගන්න කාටවත් අනිත් එක්කනාගේ වේගය හරියන්නේ නැහැ. ඒ නිසා නිකම් විනාඩි 5ක් විතර එහාට මට ඇවිදලා ඇඟට හුරු වෙන්න රින්ද සක්මන මළුව ඊට පස්සේ තමයි ඇඟට ඒ දේ බාර දෙන්නේ. ඊට පස්සේ තමයි සක්මනේ හිටින් නැත්තම් හිත සක්මනේ හිටින් නැත්තම් මෙනෙහි කරන්නේ. දෙතත් තමයි ඇවිදිනකොට ඇවිදින බව දන්නවනේ මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. වම දකුණු වශයෙන් හෝ ඔසවනවා තබන වශයෙන් දුඟ දෙනකොට ඒ වෙන්නේ නැහැ. ඒක නිසා ඉස්සලා වම දකුණු වශයෙන් මෙනෙහි කරලා ගාක් පුරුදු වුණාට පස්සේ තමයි ඔසවනවා තබන වශයෙන් කරන්නේ. ඒතර වේගය අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. ඒක භාවනා කරගෙන කරගෙන යනකොට එන දෙයක්. ඒතර මේකේ කියන වේගය අඩු වෙනකොට තමන්ගේ මේ තමබර භාවය බැලන්ස් එක නැති වෙනවා කියලා. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ කියලා තුන ඕනට වැඩි හිතන්න ගත්තොත් ආධුනික පඬිතට වේදන්න යන්න බැරි කතාවක් තියෙනවානේ. සාමාන්‍ය බල්ලු බලලු යනවා වේදන්නේ. පඬිතට යන්න බෑ මොකද වේදන් දුර දෙකට කල්පනා කරනවා. ඒ නිසා වෙනද ඇවිදින එකවත් ඇවිද ගන්න බැරුව යනවා. ඕනට වැඩිය මේ සබකොල වීම නිසා. ඕනට වැඩිය මේ කෝඩු ගති පාන කරන නිසා නිසා විනාඩි 5ක් 10ක් නිකන් එහාට මට ඇවිදලා බලන්න. ලක්මන් කරනවා කියලා කියන්නේ ඇවිදින එකනේ. ඒක පුරුදු වෙලා විතරයි අපි බලන්නේ. මගේ හිත මේ පොළවේ পায় කෙටෙන එක බලන්න පොළවේ পায় වදින එක බලන්න ගීකරු කරගන්න පුළුවන් කියලා. නැත්තම් කයේ සහයෝගය ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ආධුනිකයන් තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි ඒ කයේ සහයෝගය බාලිලා ඉනකොට වාඩි විලා ඉඳී සප පහසුව ඉස්පාසුව සක්මන කරන ඇවිදිනකොට ඇවිදින ඉස්පාසුව ගන්න නැතුව බරපතල දේවල් ගැන හිතන්න ගන්නවා. ඒ නිසා මේ ප්‍රශ්න ගොඩක් ආධුනිකයන්ගේ ප්‍රශ්න. ඒ නිසා නැවතත් ඒ මූලික උපදේශ පන්ති කියලා තියෙන ටික මතක තියාගන්න සක්මන්ඩ ගිහිල්ලා විනාඩි 5ක් විතර කිසිම භාවනාවක් නැතුව එහාට මට ඇවිදලා ඇඟට පුරුදු කරන්න මොකද්ද Tamange වේගය කියලා. ඊට පස්සේ තමයි අපි අරමුණකට මෙහෙවීම කරන්නේ. වාදී දැන් ලැබිච්ච ප්‍රශ්නයක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් කිරීමේදී පාදයේ යටිපතුලේ වැලිකට ස්පර්ශ වීම විලුඹ ප්‍රදේශයේ සිට මාපට ඇඟිලි දක්වා ක්‍රමයෙන් සිදුවීම දැනේ. ලොකු වැලිකට ස්පර්ශ වීමද දැනෙන අතර යටිපතුල වල තද ගතිය අඩු වී ඇති බව දැනේ. සක්මනේදී නිදිමත ඇතිවේ. බාහිර අරමුණු පැමිණි විට යටිපතුල අරමුණු කළ විට ඉවත් වෙයි. මින් ඉදිරියට කළ යුතු දේ කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මේක අපි අර ඉස්සල්ලා කල් තිබ්බ ප්‍රශ්නයකට හම්බෙච්චි ප්‍රතිචාරයක් වගේ ඉතින් මේ තොරතුරු පේනවා නම් අපිට කියන්න පුළුවන් සතිය නැත්තම් එළඹ සිටීම කයේ තියෙනවා එතකොට ඒ පයේ වෙන දේවල් භාවනා නොකරන කෙනෙකුට තමන්ගේ අත්දැකීම කියන්න පුළුවන් මම පයේ තියෙනකොට ඉස්සලා වදිනේ විලුඹය ඊට පස්සේ ඒක වැඩිච්ච තෙරපීම ඇඟිලි දක්වාම ගමන් කරනවා එතකොට වැලිය වල පොඩි වැලිද ලොකු වැලිද කියන එක පවා තේරෙනවා මේ විදිහට විස්තර යනවා නම් ඒ කියන්නේ සතිය පිහිටවලා ඊට පස්සේ තියෙන මේ වගේ විස්තර බලමින් පියවර කීයක් යන්න පුළුවන්ද කියලා. 1 2ද 3 4ද 10 15ද නැත්නම් එහා පැත්තට ගිහලා යනකන් දෙතුන් සැරයක් කරන්න පුළුවන්ද කියන එක වැඩිකරනද වැඩිකරන ඉස්සලා හැම වෙලාවෙම මේ කියප එක තහවුරු කරගන්න. මම අරදී තියෙනකොට අඩිසින බව දාන්නවා. අන්න ඒ මට්ටමට ගණ්ඩ කීයක් කැලේ ලන්ද එලි කර ගන්න ඕනද හිතවිලි වලින් හිත වේදනාව වලින් හිත සද්ද වලින් මෑත් කරගෙන තමයි අපිට පය අධ්‍යක්ීම කර ගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ ඒ ගත්ත එකලස ගත්ත සමබර භාවය නැත්නම් ගත්ත විස්තර දකිමින් පීවර කීයක් විනාඩි කීයක් තප්පර කීයක් දිගට කරන්න පුළුවන්ද කියන එක දැනගෙන ඒක වැඩි කිරීම සඳහා කොමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා කියනවා නිසා මේ තොරතුරු තමයි අවශ්‍ය කරන්නේ මේ ප්‍රශ්නයක් විග්‍රහ කරන්න. එහෙම නැතුව වැරදිච්චි පරිචිත්තය ගැන කතා කරනවා කියලා කියන්නේ භාවනාවක් නෙවෙයි ගම්මැදි හැල්ලක් කියලා මතක තියාගන්න. හොඳයි පැය භාගයක් කරගෙන තියෙනවා ලිඛිත ප්‍රශ්න සඳහා. වෙන කාට හරි මේ කල්තබු ප්‍රශ්න වලට උත්තර බැඳීමක් හෝ නැත්නම් වෙන කලින් කතා කරපු මාතෘකා තුන පිළිබඳව විස්තර අවශ්‍ය නම් කරුණාකරලා මේක අවස්ථාව ගන්නද අපිට පැය භාගයක් විතර තව කල් තියෙනවා සාකච්ඡාව සඳහා. හඳයි විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපිට පුළුවන් වෙලාව සක්මන සඳහා ගත කරන්න. එතකොට අපිට හම්බෙනවා කාලේ පැය එකමාරක් විතර වගේ. දැන් එකමාරයි වගේ සටහන් වෙලා තියෙන අපි තුනට සක්මනකින් පස්සේ එන එකතු වෙමු. පරයන්ක භාවනාවක් සඳහා. වෙන වෙන අහන්න ප්‍රශ්න නැත්නම් ඒ විදිහට මේ වෙන ප්‍රශ්න නැහැ කියන මතින් එහෙනම් අපි මෙතනින් ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.